පරිදි සිත ගැන අද සරල ධර්ම දේශනාවක් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. සිත කියන වචනයට බුදුදහමේ විවිධ වචන පරිවර්තන වශයෙන් දේශනා කොට වදාළා තිබෙනවා. විඥානයේ චිත්තය මනෝ කියන වචන විශේෂයෙන් මේ සම්බන්ධ දක්වා තිබෙනවා. ඒ විඥානය කියන එකෙන් අදහස් කරන්නේ ඔබ දැනීමක් කියන එකයි. චිත්තය කියන එක අදහස් කරන්නේ ඒ දැනීමට විවිධාකාර චෛතසික ධර්ම එකතු වීමෙන් පසු ඇති වෙන තත්ත්වයයි. මනෝ කියන්නේ විඥානයේ පහළ වීමට අවශ්‍ය ස්ථාන වෙන ద్వාර වන ස්ථානය. ඒ මේ විදිහට මනෝ විඥාන චිත්ත කියලා වචන තුනක් තිබුණා. එතනින් දැක්කන අර්ථ එකක් නෙවෙයි මේ තිස්සල මෙයට විඥානය ගැන අපි දේශනාව පිළිපද කරා මට මතක හැටියට. ඒක ටිකක් ගැඹුරු නිසා අද තා සරණ වශයෙන් අපි කරුණු දෙකක් කියන්නේ බලාපොරොත්තු වෙනවා. ඒතර විඥානයේ කෙනෙකුම අදහස් කරන බුදුජානක වහන්සේ විඥානාතීතී කෝබික්කේ ප්‍රශ්නා විඥානාතී චිතිකේ තියෙන හඳුනා ගන්න ශබ්දණීමක් ඇති වෙන නිසා විඥානනය කරන නිසා විඥානය කියලා කියනයි. මේ විඥානය කොටස් හයකට බෙදලා බුදුජානක වහන්සේ දක්වලා තිනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. ඒකට චක්කු විඥානය කියන අදහස් කරන්නේ චක්කුංච පටිච්ච රූපේට උපදී චක්කු විඥානං කියලා දක්වා ඇති කලින් ඇහැට රූපයක් හමු වුණාට පසුව ඒ රූපය පිළිබඳ යම් දැනීමක් පහළ වෙනවා නම් ඒ දැනීමට කියනවා චක්කු විඥානය කියලා. ඒ වගේම කන්ට ශබ්දයක් අසුනාට පස්සේ සෝතං පටිච්ච ශබ්දේට උපදී සෝත විඥානං. ඒක ශබ්දයයි කණයි දෙක එකතු වීම නිසා සෝත දැනීමක් ඇති වෙන ඒ දැනීමට සෝත විඥානය කියනවා. මේ විදිහට තමයි නාසයට ගඳ සුවඳ ආවාට පස්සේ ලැබෙන දැනීම ගහන විඥානය, දිවට රස ආවාට පස්සේ තියෙන දැනීමට කියන ජීවා විඥානය. කයට යම් දේවල් ස්පර්ශ වෙනින් පහළ වෙන විඥානය කාය විඥානය වෙනවා. ඒ කයට පහළ ස්පර්ශන දේවල් වලට කියන්නේ පොත්බ්බ කියලා එක වචනයක් වශයෙන් ඒක ප්‍රකාශ කරනවා. ඊළඟට මනස විවිධ දේවල් අරමුණු වෙනවා. ඒ මනසට අරමුණු දේවල් වලට ධම්මාරම්මන කියන වචනේ පාවිච්චි කරනවා. ඒකේ මනස ධම්මාරම්මන අරමුණු වීම තුළින් විඥාන පාලනයට ඒකට මනෝවිඥානය කියලා ප්‍රකාශ කරනවා. ඒ විඥානයේ ස්වરૂපය බුදු දැනීමකට කියදීම පමණයි. ඒ විඥානයේ අභිධර්මයේ හැටියට ගන්නවා නම් කුසලෙත් නෙවෙයි අකුසලෙත් නෙවෙයි විපාක සත්‍යයක් කියලා කියන්නේ. අතීතයේ කරන ලද කුසල කුසල කර්මවල විපාක ශක්තිය නිසා ඒ විඥාන ජනිත වෙනවා කියලා ඒ අභිධර්ම පොතේ දක්වා තිබෙන එක තමන්ම නිවැරදි කතාවක් කියලා හිතන්නට බෑ. ඒකේදත් එන ඒ පොතල තිබෙනවා. එතකොට ඇහැට රූපයක් දැක්කාට පස්සේ පහළ වෙන චක්කු විඥානයේ තුළ කිසිම ලෝභයක් නැහැ, කිසිම ද්වේෂයක් නැහැ, කිසිම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දෙමසීමක් හෝ ප්‍රඥාවේදීමක් හෝ කවරකක්වත් නැහැ. හුදු දැනීමක් පමණයි. ඒක නිසා ඒක විපාක පහක සිතක් කියලායි ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ විඥාන කුසල පැත්තට විඥාන පහක් සහ අකුසල පැත්තට විඥාන පහක් කියලා ඔය අබ්දන් පොතේ දක්වා තිබෙන දීපඤ්ඤ විඥානය කියන්නේ. ඒ කියන්නේ කුසල පාක්ෂික දක් විඥානය, අකුසල පාක්ෂික දක් විඥානය දෙකම උපේක්ෂාසහගතයි. ඉතින් ඒක නිසා දෙකටම දක්වන්නේ උපේක්ෂාගත වතාවකට චක් විඥානය කියලා. ඒ විදිහට ප්‍රෝත විඥානය, ගාහන විඥානය, ජීව විඥානය, කාය විඥානය කියන පහ කුසල පැත්තට 5යි අකුසල පැත්තට 5යි කියලා එහෙම 10ට දස ඒ 10ට දීපංච විඥානය කියලා කියන්නේ කියන්නේ පහේව දෙකක් කියන එකයි දී කියන්නේ දෙක පංච කියන්නේ පහ දීපංච විඥානේ පහේව දෙක බැලින්න විඥානය කියන වචනේ අපිට මොකටද දක්වා තියෙනවා මේකත් සත්‍ය කතාවක් මේ බුදුහාමුදුරන් දේශනා කරන කපටනාසෝත්‍ර පිටකේ දක්න ලැබෙන්නේ ඒකෙත් මේවත් අපි දැන් මේ දක්වා තිබෙනවා. මුදවට මේ විඥානයේ ස්වરૂපයේ බුදු දැනීමක් ප්‍රතිකර දීම පමණයි. ඒ හැර ඒකේ කිසිම වෙන දෙයක් කරන්නට පුළුවන් ශක්තියක් ඒ විඥානයට නැහැ. එතකොට මේ විඥාන පහක් එතන ගන්නවා ඊට පස්සේ ඒකට මනෝවිඥානය කියවහම විඥාන හයක් වෙනවා මේ විඥාන හයට බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන එක සූත්‍රයකදී මේ සක්විඥාන සෝත විඥාන ගාන විඥාන ආදී වශයෙන් අපි නම් දාලා මේවා කතා කළාට මෙතන තියෙන එකම විඥානයක් කියන කතාව ඒ කියන්නේ ඒකට උපමාවක් උන්වහන්සේ ප්‍රකාශ කරනවා බින්දර පත්තු කරනවා ගොම දාලා පත්තු කරනවා රොඩු දාලා පත්තු කරනවා ඉන්දියාවේ ගොම දාලා බින්දර පත්තු කරනවා මේකයි උපමා ගන්න ඇති රොඩු දාලා පත්තු කරනවා දර දාලා පත්තු කරනවා විවිධ ඉන්ධන වර්ග දාලා බින්දර පත්තු කරපුවාම ඒ බින්දර වලට අපි කියනවා ඒ ඉන්ධන නාමයෙන් මේ බින්දර නම හඳුන්වනවා ඒ කියන්නේ ගොම බින්දර කියනවා රොඩු බින්දර කියනවා දර බින්දර කියනවා නමුත් ඒකේ ශක්තියක් නැහැ කොයි ආකාරයකින් කොයි ඉන්ධනේ දාලා පත්තු කළත් බින්දර බින්දරයි තේජෝ ධාතුවේ තියෙන තේජෝ ධාතුව තේජෝ ධාතයි කිසිම වෙනසක් නැහැ. මේ විදිහට මහණෙනි මම ඇහැයි රූපයයි ගැටීම නිසා පහළ වෙන විඥානය මේ හේතු නිසා පහළ වෙන නිසා චක්කු විඥානය කියලා කියනවා. කනයි ශබ්දය නිසා පහළ වෙන නිසා ඒකට සමත විඥානය කියලා කියනවා. මේ විදිහට අනෙක් ඉන්ද්‍රියන්ට අරමුණු හමු වීම නිසා ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා කියනවා කියන කතාව උන්වහන්සේ ප්‍රකාශ කළා ඒකෙන් අදහස් වන්නේ මේ නාම වලින් අපේ මේ විඥාන හය හඳුන්වාට අත් වශයෙන් නැතිවන්නේ බුදු දැනීමක් පමණයි කියන කතාව. මේ දැනීම ඇතිවීමේ හේතුව තමයි චක්ඥානය තියෙන හේතු වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඇහැ තියෙනවා චක්කුංච පටිච්ච ඒක නිසා රූපේච රූපයක් ඇහැට දැසෙන රූපයක් කරනවා චක්ඥානය තියෙනවා කියන්නේ මේකෙන් අදහස් කරන්නේ ඇහැ තිබූ පමණින් ඇහැට රූප අනුපමින් චක්ඥානය තියෙනවා කියන්නේ ඒ වගේම කන තිබුණු පමණින් කනට ශබ්දයක් ඇසූ පමණින් ශබ්දයක් දුස් ලැබුණු පමණින්ම සෝත විඥානය තියෙනවා. අනිත් විඥාන තේ ආකාරයෙන් අරමුණු හමුවෙන තුලින්ම ඇති වෙනවා කියන කතාව තරම් නිවැරදි කතාවක් නෙවෙයි. මුලදී මේ දෙක නැත්තම් ඒ විඥාන පහළවන්නට නැහැ නිසා ඒවා මූලික හේතු, ඒවා ප්‍රධාන හේතු. ඊට අමතරව තව අප්‍රධාන අප්‍රධාන කියන වචනේත් ඇදී ඒකට හේතු වෙන තවත් වෙනත් හේතු ධර්ම තියෙනවා. ඒවත් තේරුම් ගන්න. එතකොට චක්ඛුඥානය ඇති වීමට නම් ඇහි නිෂ්පරිදි ක්‍රියාකාරීත්වය චක්කු ප්‍රසාද රූපේ තිබෙන්න ඕන. ඒක තමයි චක්කු කියන්නේ. අදාස් කාණ චක්කුන්ට බෙද රූපේ ජොත් පදිතියෙන්නේ. ඊට අමතරව ඇහැට යම් කිසි රූපයක් දැක්වන්නට ඕන ඒකත් බාහිර අරමුණක්. ඒ දෙක තුනම බෑ ආලෝකයේ විශේෂයෙන්ම තිබෙනවා ආලෝකයෙන් සම්බන්ධකාරයක් නම් ඇතිවෙන රූපෙින්නම් ඒවා ඇහැට හමුවීමක් වෙන්නේ. ඉතින් ඇහැ තිබුණා රූපය තිබුණා ආලෝකය තිබුණා අපි වෙනත් කල්පනාවක ගැඹුරු කල්පනාවක නම් නිමක්න වෙලා තියෙන්නේ අපිට ඒ දකින දේ පිළිබඳ කිසිම විඥානයක් පහළවන්නේ. සමහරවිට අපි තව ගැඹුරු කල්පනාවකින් සිටින ළඟින්ගේ කෙනෙක් දන්නේ නැහැ කියලාද කියලා. නැත්තම් ගැඹුරු කල්පනාවක ඉන්න කෙනෙකුට ළඟ ඉන්න කෙනෙක් කතා කරාට කතා කරන්නේ ඇහෙන්නේ නැහැ. Taman දන්නේ. ඒකෙන් අදහස් කරන්නේ Tamanගේ ක්‍රියාශීලී මානසික ස්වභාවය අවශ්‍ය වෙනවා සිත කරන්න. මේ විඥානය තියෙන සඳහා. ඒකට ඇහැ තිබුණා කන රූපය දුන්නා ඒට අමතරව මිනිස්සේ ක්‍රියාකාරී භාවය කියන්නේ ක්‍රියාත්මක මනසක් තිබීම තිබිලා තියෙන අවස්ථාවකදී ඇහැ සම්බන්ධ වෙන රූප කොටස් වෙනවා. ඒ රූප කොටස් නිෂ්පරිති ක්‍රියාත්මක වන තමයි දක්වන්නේ පහළ. ඒකෙන් අදහස් කරන්නේ. අපි හිතමුකෝ ඇහැ සම්බන්ධ රූප කොටසක් තියෙනවා. ඇහැ සම්බන්ධ ස්නායු ඔප්ටික් නර්ව් කියලා. මේ නේ ඒ ස්නායු යම් හේකින් කැඩිලා තියෙනවා නැත්තම් මේක විනාශ වෙලා තියෙන ප්‍රජාකාරයෙන් යන ඒක නිෂ්පයද ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඔය ඇයේ තියෙන චක්ක මේ බබා කියන කොටස අපි කලින් කලින් වේාව කියන කොටස චක්ක ප්‍රසාද කොටස ඉතාම පැහැදිලිවට තිබුණා ඒකේ කිසිම අනතුරක් නැතුව තිබුණා ආලෝක තිබුණා රූප තිබුණා මනස ක්‍රියාත්මක වුණා අර ස්නායු ක්‍රියාත්මක නොවනවා නම් මේ රූපය පිළිබඳ දැනීමක් අපිට ඇති කරගන්නට බෑ ඒක දකින්නට බෑ රූපේ එතකොට ඇහැ තියෙන සම්පූර්ණ මොහොත තත්ත්වය. මේ ඇහැ නරක කියලා නෑ. ඇහැ සම්බන්ධ ඒ ඒ කොටස් ඒ කියන්නේ ස්නායු පද්ධතිය ගැන කොටස්. ඒවා මොළයේ සරල නිෂිපරිදි ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ මොළයේ සරල නිෂිපරිදි ක්‍රියාකාරීත්වයෙන් සිදුවන ක්‍රියාකාරීත්වය සිදුවන්නේ නැත්නම් මොළයේ සෛලයන්ගේ ඒ දුකේ අපිට දකින්නට බෑ. ඒ නිසා ඒ දුකේ ගැටලුවක් විඥානය තියෙනවා කියුවට ඒ භූමියේ සිට පහළ වීමන චක් විඥානයේ පහළ වීමට මේ හේතුන් සාක්ෂියක් අවශ්‍ය බව තේරුම් ගත යුතු කාරණාවක්. ඒතකොට මේ රේතුන්ගේ රාශියෙන්ම මේ ධර්මඥානෙ පහළනවා කියලා දකිනකොට ඒ අවබෝධය තමයි ඇති වෙනකොට පැහැදිලිව තේරෙන්නට ඕන මේක මේ හේතු නිසා හටගන්න ඵලධර්මයක් මගේ එකක් නෙවෙයි මට ඕන විදිහට ඇති වෙන එකක් නෙවෙයි මට ඕන විදිහට නැති වෙන එකක් නෙවෙයි ඒක තේරුම් ගැනීම තමයි සාමත්ම අවශ්‍ය වන්නේ ඒ කියන්නේ මේක අනාත්මයි ආත්මයක් නෙවෙයි සමාධියක් නෙවෙයි සමාධි වෙන විදිහට ඇතිවෙන්නේ සමාධි වෙන විදිහට පවතින්නේ සමාධි වෙන විදිහට නැවත නැති කරගන්නට බෑ සමාධිය තමයි මේ ඔක්කොම ආදී සියලුම කොටස් වල යථාපරිදි ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ අපි රූපයන් දැස බලනවා මට මේක නොකෙනේ තිබේවා කියලා. ඒක නොකෙනේ තිබේවා කියලා හිතලා බැලුවත් ඒක තේනවා. මොකද Tamanට ඕන විදිහට පහළ වෙන සංගතාවය නෙවෙයි මේවා හුදු හේතුඵල නිසා පහළ වෙන ක්‍රියාදාමයක්. ඒ නිසා හේතුඵල ක්‍රියාවලියක් වශයෙන් ඒක දකින්නට ඕන. එතකොට විඥානය පහළ වීමට ඒ ආකාරයෙන් කියේ කියපු හේතු ටික එකතු වෙන්නට ඕන. මේ ඇහැ මේ විඥාසිත පහළවන්නේ කොහොමද කියන කතාව ඒකට පිළිතුරු විතරක් වශයෙන් මම මේ දේශනාවේදී පැත්තේ. එතකොට ඒක තේරුම් ගන්නට ඕන මේ විඥානය ඇතිවීමට මෙන්න මේ විවිධ හේතුන් තියෙනවා කියන එක. මේ අනුසාරයෙන් මේ වැඩි හිතා ගන්නට පුළුවන් වන්නට ඕනේ. කනට ශබ්දය ඇසුනහමත් මේ විදිහට ඒකාත්මක තමයි නාසයට ගඳ සුවඳාවම්, දිවට රසාවම්. දැන් උදාහරණ වශයෙන් අපි කතා කළොත් එහෙම මම හඳුනන අමුරු කෙනෙක් ඉන්නවා අපිට තරුණ හම්බේ කුත්තේ ඉන්ද්‍රියන් අපි සම්පූර්ණව තිබෙනවා. ඒ ළඟදී මෙයාට ආවා මේ ළඟදී කියන්නේ සිටියට මාස ගන්නකොට වලදී. එතකොට එයාට කන එන්නේ හොඳට කන හිටිපෙන්න කන දෙක හොඳට තියෙන පිසින් අනුතුල සිදුවෙලා නැහැ. ඊට පස්සේ මම එයා මොකද කියලා ඉතින් වියරිය අමනකොට කියනවා මේ ඔපරේෂන් එකක් කරන්න උනාම ඇක්සිඩන්ට් එකක් කරලා නැහැ ඔපරේෂන් කරලා තියෙනවා. නැගේ ඔපරේෂන් කරනකොට අර කන හා සම්බන්ධ ස්නායුවක් කැපිලා. මෙයාට කිසිම සද්දයක් ඇහෙන්නේ. ඔච්චර කන හොඳට තිබුණා. ඒකේ කිසිම අනතුරක් සිදු වෙලා නැහැ. එයාගේ සිත කොච්චර ප්‍රියාමක වෙලා තිබුණාද ඒක ඒ සෝත විඥානය යන්නේ හොඳ අපදාගන්නට බෑ. මම දන්නවා ඒ යුද්ධයේ ගිහිලා උසෙන් වැටිච්ච අය ඉන්නවා. ඒ ඇයට කිසිම රසක් දැනෙන්නේ නැහැ. කිසිම ගලසොල්ලක් දැනෙන්නේ නැහැ. එහෙම සොල්දාදුව ගැන මම අහලා තියෙනවා. ඒක හේතුව ඒ හා සම්බන්ධ යම් යම් අනතුරු සිදු වෙලා ඒ කෘෂ්ණාවෙන් පිළිබඳව. ඒක නිසා මේවා ඇති වෙන්නේ මේ මේ හේතුන් නිසා කියන කරුණ තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. විඥානය කවුරුත් ඇති කරන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ Taman ඇති කරනන්තේ බාහිර කෙනෙක් ඇති කරනවත් නෙවෙයි. ඒ හේතුන්ගේ සමායෝය සංයෝගය නිසා හේතුන්ගේ පහළ වෙන නිසා ඒ මේක පහළ වෙනවා. එච්චරයි. එතකොට ඒක පහළ වීමට යම් යම් මොලේ ක්‍රියාකාරීත්වයන්ගේ ශෛලයන්ගේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් මේ වෙලෙට කිව්වොත් ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් අපිට කනට ශබ්දය ඇවිල්ලා වදිනවා කියලා. එතකොට කනට ශබ්දය වැදෙනකොටම මේ ශබ්දය දැනගන්න හිත පහදවන්නට නම් ඒ හා සම්බන්ධ මොලේ සියලුම ශෛලයන්ගේ ක්‍රියාකාරීත්වය නිසිපරිදි සිදුවන්නට ඕන. කනේ කම්බරේ කම්පණය වෙනවා මේක පැහැදිලිවම භවනා අත්දකින්න පුළුවන් මතාවක්. ඕනෑම සද්දයක් එනකොට ඉතා සුළු සද්දයක් හරි එනකොට කන්දරේ කම්පණය වෙනවා. ඒ කම්පණය කම්පණය වෙනකොට ඉතා සිහිමුණු රස්නයක් වගේ ධාරාවක් විද්‍යුත් ධාරාවක් ගලන මොළයේ ඇසෙයි. මේ ඇතුළට ඒ විද්‍යුත් ධාරාවෙන් ඉතාසියුම් ප්‍රශ්නයක් ගන්න. ඒක ගන්නකොට මුලේ සිදුවන ඉතා ගැඹුරු සමාධියකින් බැලුවොත් තියෙන ඉතාසියුම් චලනයක්. චලනයක් කියන්නේ සැලවීමක් නෙවෙයි. නිකම් යන්තම් සුළු චලනයක් සිදුවේ. මෙන්න මේ චලනය තමයි විඥානයක් බවට පරිවර්තනය වෙන්නේ. මේක මේක තියෙන මේ තරණයට තරංග කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා බොහෝ දෙනෙක්. ඒ තරංගයේ කියවත් හරි දැන් අපි ගම් වතුරට ගලක් නැහවත් වශයෙන්ම ඒ වතුර මත ඒක කෙලවීමක් නෙවෙයි නිකන් අර තලංගයක් වගේ යන එකක් තේරෙනවා. ඇත්ත වශයෙන්ම මහයෙන් කෙලෙනවා නෙවෙයි. ඒ වගේ මොළයේ තලංග පාළුවීමක්. මෙන්න මේ තලංග වලට නම් දාලා තියෙනවා විද්‍යාත්මක අය අල්පාවේ සීතාවේ ස්ථීතාවේ ශ්‍රේණිතාවේ ආදී වශයෙන් ඒ කියන්නේ බීකෝඩ් ABCD කියන ඒවා තමයි අල්පා බීටා ආදී වශයෙන් නම් දක්වන දාලා තියෙන්නේ. එතකොට මේ ඒ තරංගවල ස්වરૂපය මත හිතේ ස්වરૂපයේ වෙනස් වෙන ආකාරය විද්‍යාත්මකව දැන් විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා, පෙන්වන්න කරලා තියෙනවා. විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්වන්න කරලා තියෙන මෙන්න මේ විදිහට මේ තරංග ක්‍රියාකාරීත්වය තුළින් මෙන්න මේ සිටි සියලු ස්වરૂපේ මේකයි මේ විදිහටයි සිදුවන්නේ කියලා. නිින්ද යනකොට තරංග ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි රාග සිතිවිලි තියෙනකොට මේ තරංග මේ විදිහටයි මේ දේශය තියෙනකොට ඒ වගේම සිත ශාන්ත වෙලා නිවස් යනවා ඒ කියන්නේ සමහර මාසේ දක්වා විදිනකොට සාත්‍ය මේක. ඒ තරංග ස්වરૂපේ මත සිත සිතේ ස්වરૂපේ සඳහා පවතිනවා කියන කතාව උපකරලා තියෙන එකෙන් අදහස් කරන්නේ ඒ මොළයේ සැලයන්ගේ ක්‍රියාකාරීත්වය මත සිතේ ස්වરૂපේ පවතිනවා කියන කතාවයි. ඒ නිසා මේ දන්න පොත්වල තියෙනවා මේ හදවත අශෝකගෙන සිට උපදිනවා කියන කතාව. ඒක නම් කිසිම ආකාරයෙන් සායනික වශයෙන් සම්පූර්ණ කතාවක් නෙවෙයි මුලික ශෛලශෝකගෙන මේ සිටුවේ ඒ විඥාණයෙන් පහළවන්නේ. ඒක ඕනෙම කෙනෙකුට ඔප්පු කරලා භාවනාවෙන් අත්දකින්න පුළුවන් කතාවක්. ඒක නිසා අපි ධර්මයේ කියන කතාවේ තනදුවට අල්ලන්න යන්නට එපා. හදවත ඇසුරු කරගෙන සිත පාලනය කියන කතාව. ක්‍රියාකාරී සිතේ සෑම එකක්ම මොලේ ඇසුරු කරගෙන පහළවන්නේ. ඒක ගම්බීර වූ සමාධියෙන් තියෙනවාටගෙන ඒක ගැඹුරු සමාධිය. ශාන්ත නීගේ ඒවා නම් හදවත ඇසුරු කරගෙන පවතින්නට පුළුවන් පවතිනවා. අනිත් ඒවා කොහොම ක්‍රියාකාරී මනස කොහොම ඇතිවන්නේ මේ ක්‍රියාකාරී මනස මොලේ ඇසුරු කරන මේ විදිහට විඥානයේ මෙන්න මේ හේතුන් නම් මෙන්න මේ විදිහට පහළ වෙන ඵල සම්දහනයක් කියලා අවබෝධ කරගන්න. ඒකට මේ මොලේ සංඥාවේ ක්‍රියාකාරීත්වය මොලේ තරංගයන්ගේ ක්‍රියාකාරීත්වය මෙන්නට දකින්නට තම සමාධි ප්‍රඥාව දිනන කියලා මා කියන්නේ. ඒ අනුදර්ශක මේ ඇගේ සමාධිය තව හොඳට ගැඹුරු සමාධි පදේශයට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමාගේ ප්‍රඥාව චේතනමන්ත දියුණු නම් ඒ කියන කරුණ භාවනාවෙන් අත්දකින්නට පුළුවන්. එතකොට ඒ මොලේ මේ විඥාන පහළන්නේ මෙන්න මේක මෙහෙමයි කියන කතාව තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ලැබෙන. කරන්නට පුළුවන් නම් මම අත්දැකී අත්දැකී හැකි භාවනා උපදේශයක් දෙන්නම් ලැබෙන ගානක සකල බලන්න. ඒක තමයි හොඳට නිසලව පහසුවෙන් වාඩි වෙන. ඒ කියන්නේ යෙරමිනිය ගොඩාන වාඩි වෙන පහසුවෙන් වාඩි වෙන කියන්නේ ඒක කියන එකයි මම පාවිච්චි කියන්නේ. අද පුළුවන් තරම් මේ කියන්නේ බාර නැති කරලා සැහැල්ලු කරලා පහසුවෙන් තියාගෙන දුන් පද්දවෙන් දඬගෙන නැතුව මේ නිවැරදිම සිත ටිකක් සමාධිය වෙන භාවනාවට යෙදෙලා සිතට සිතින් සමාධිමත් වුණාට පස්සේ කියන්නේ අනේ සිත තවදුරටත් පහළ සිත ගැඹුරට යන්නේ කියලා. මේක මේ මහා දැනීම කියන කතාව නේ තාක්ෂණ දැනීමක් තමයි. ඒ කියන්නේ සිත තවත් ගැඹුරට යන්නේ කියලා අපි මෙච්චෙක් වචන කියවට ඒ වෙලාවට පත්තරේකින් ලස්සන එකක්වත් නැහැ ඒක හිතන්නට. ඒ තාක්ෂණ සිඳිවිල්ල. එතකොට ගැඹුරු පත්තරේ සිදුවත්. තවත් සිත ගැඹුරට යන්නේ කියලා කියන්නේ ඒක තවත් ගැඹුරට යන. තවත් ගැඹුරට යන්නේ කියලා කියන්නේ. මෙහෙම මෙහෙම හත්තර සැරයක් කරලා ගැඹුරින් ගැඹුරින් ගැඹුරට සිතේ අවලයවලා සිත ඔබට යන්න පුළුවන් අන්තිම ගැඹුරු තැනටම යන්න කියලා කියන්නේ. සිතට කියන්න සිත දිහාම බලන්නේ සිතෙන් එතකොට ගිහිල්ලා සිත බවහාංගයට එනවා. බවහාංගයට සිත මේ ගියේ දේ යන්න දකින්න පුළුවන් මේ ආකාරයෙන්. එහෙම බවහාංගයට සිතේ සිටින ගමන් ඔය කනට සබ්ජෙක්ට් කරනාට පස්සේ විශේෂයෙන් ඒක තමයි පහදාදිලි ප්‍රකට වෙන ඒ වෙලාවේ දකින්නට පුළුවන්. ඔන්න ඔය කියපු දේවල් දකින්නට පුළුවන්. අපේ වෙන්නේ ඇති ශබ්දයල කනේ තරංග ශබ්ද තරංග වැඩි වෙන නිසා කම්පන වෙන්නේ නැති මොලේට කලාව සියුම් ප්‍රශ්නයක් වගේ කියන්නේ ඇති. ඒ මොලේ නිකම් සියුම් තරංගයක් තරංග කියන වචනේ තේරෙන්නේ අමිතා සුබ චලන ශලවීමක් වෙන දියා සිදුවෙන එක ඒක දැනීම බවට පරිවර්තන ආකාරය. මේක දැනගැනීම වශයෙන් ගන්නට පුළුවන් ශක්තිය තියෙනවා. ඒ විදිහට භාවනාවේ සිට පත් කර ගන්නට පුළුවන් මේ දේ නිදයමක් නෙවෙයි භාවනාවේ කියන්නේ. ඒකට පත් කරගන්න. අන්න ඒදී චක්ක විඥාන පහළ වෙන හැටි දැනගන්නට පුළුවන්. සෝත විඥාන, ගහන විඥාන, යෝගා විඥාන, කාය විඥාන පහළ වෙන හැටි දැනගන්නට පුළුවන්. මනෝ විඥාන පහළ වෙන ආකාරයක් දකින්න පුළුවන්. මේදී තමයි ඔය අභිධර්මයේ කියන කාරණේ වැරදි බව පැහැදිලිව තමයි අත්දැකෙන්නේ. එතකොට ඒ විඥානේ ඊළඟට විඥාණයෙන් පස්සේ බුදුජානක මහන්සිය ප්‍රකාශ කරන චිත්ත කියන එක අපේ කුසල කුසල චිත්ත කුසල චිත්තයෙන් පවතින පාවිච්චි කරනවා අපිට මේ තියෙන සෝමනස්නාගත කුසල වෙච්ච උපේක්ඛාරාලත කුසල චිත්තේ වගේම දෝමනශාලත කුසල චිත්ත දෝම දෝමනශාලත කුසල චිත්ත උපේක්ඛාරාලත කුසල චිත්ත ආදී වශයෙන් දක්වන. දැන් චිත්ත කියන වචනය තමයි පාවිච්චි කරන්නේ. සිතෙන් අදහස් කරන්නේ සිත කියන කේ සිතට අර විඥාන කියන පත්තේ නෙවෙයි විඥාන කියන පත්තේ විවිධ සිතිවිලි ධර්ම එක කියලා. අපි හිතමු ආද රූපයක් දැක්කම කෙලින්ම දක්විඥාන උපමනයි පාරණ විඥානයේ වෙන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැනීම මාත්‍රය තුන පැතුන නැතුන වෙනවා මේක චක්ක විඥානේ ඊට පස්සේ මනෝ විඥාන බවට පරිවර්තනය වෙනවා මේ මනෝ විඥාන පහළ වීමට පටන් ගන්නවා මේ මනෝ විඥාන තුළින් ඊළඟට දැකපු රූපේ හඳුනා ගැනීමක් ඇති කරනවා සංඥා ඇති කරගන්නවා ඊළඟට ඒ දැකපු රූපේ සංඥා ඇති කර ගැනීම නිසා ඒ සංඥාව ගන්නකොල වේදනාව ජනිත කරනවා ඊට පස්සේ දැකපු රූපේ දාන විවිධ සිතින් ජනිත වෙනවා ඒක සංඥාවෙන් හඳුනා ගන්න සිතිවි ඒ සංඥාව නිසා ඇතිවන වේදනාත්මක සිතිවිලි ඒක නිසා ඒ සිතිවිලට ආසන්න පුළුවන් ඒ වේදනාව තමන්ට ආශා කරන්න පුළුවන්, දඩබල රූපයට ආශා කරන්නත් පුළුවන්, නැත්නම් ඒකට ගැටෙන්නත් පුළුවන්, විශ්වාස කරන්නත් පුළුවන්, විවිධ සිතිවිලි ධර්ම පාරවන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට අර සිත පිරිසිදු විඥාන, පිරිසිදු විඥාන කියන්නේ කුසල අකුසල නොවන විඥාන මද්දන්නේ මේ විදිහට සම්මිශ්‍ර වෙනවා මේ ධර්ම නිසා මිශ්‍ර වෙනවා. හරියට පිරිසිදු වතුරකට අපි නොයේ පාට දානවා වගේ බොර වලින් මඩ දානවා වගේ විවිධ වර්ග රස දානවා වගේ ඒක ඉතින් ඒ විදිහට කැරපෙනවා කැරපුණාට පස්සේ තමයි තත්ත්වය තමයි අපි චිත්තය කියන පාවතුනේ පාවිච්චි කරන්නේ ඒක ඉතින් කුසල පාක්ෂික වෙන්න පුළුවන් මේ කැරපෙන ආකාරයට අනුව අකුසල පාක්ෂික වෙන්න පුළුවන් ඒ අකුසල දැක්ෂික ධර්මයකට සංයෝග වෙනවා මේ විදිහට කුසල අකුසල දැක්ෂික ධර්ම සංයෝග වෙන නිසා මේවා චිත්ත භාවයටපත් වෙනවා ඉතින් කුසල අකුසල නොවන චිත්ත සංස්කාර ධර්ම තියෙනවා. ඒ කියන්නේ රාහතෝ කියන විශේෂ කුසලයන් දැනගන්නවා. මේ සිත පහළ වෙනවා. ඒ සිත හා සම්බන්ධව චෛතසික ධර්ම වේදෙනවා. මේ චෛතසික ධර්ම මේ සිත වේදනාම ඒ සිතේ ක්‍රියාධර්ම පමණයි. ඒකෙන් කුසල කුසල සිදුවන්නේ. ඒ නිසා ඒවට ක්‍රියාසිත කියලා කියන ධර්ම පොතල කියලා තියෙනවා. මේ විදිහට මේ සිත පහළ වෙනවා මේ සිත පහළ වීමටත් අර විඥානය පහළ වීමටත් හේතුම ස්ථාන වශයෙන් මනෝභාවය කියන වචනේ ගම්බදන්න පොතේ දක්වන්නේ මනස ඇතිවීමට ස්ථානය වෙන දෝංගු කියන එකයි මනෝභාවය කියන්නේ ඒ විදිහේ දක්වන්නේ මේ මනෝභාවය වශයෙන් හද හදවත් උදේ හදවතයි එතකොට මේ හදවත මනෝද්වාර වශයෙන් දක්වන අපි ඒක කියන්නේ භවාංග සිත මනෝද්වාරයේ වශයෙන් අර අපි භාවනාවෙන් දැක්කන ගමන් කියන දෙකට ගියාට පස්සේ අනේ අත්දැකපු අවස්ථාවේදී සිත ගම්න්තිමට යන්න පුළුවන් ගැඹුරු තැනට ගියාට පස්සේ එතන තමයි ඒක ద్వාරයක් වන්නේ. ඒක නිසා තමයි අද්දක් විඥාන ආදී ඇතිවන්නේ. ඒකත් ඒ සිත අත්දැක්කොත් එහෙම මේක හදවතේ තියෙන ධර්මයක් නෙවෙයි කියන එක තේරුම් ගන්නට පුළුවන්. එතකොට ඒ අන්න ඒ தත්ත්වයට තමයි බුදුහාමුදුරුවෝ මනෝ කියලා කියන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මනෝ කුබ්බංගම ධම්මා ආදී වශයෙන්. මනස හැම දෙයකටම පූර්වංගම මනෝ කියන தත්ත්වයේ පූර්වංගම වෙනවා. සෑම කුසල කුසල ධර්මයක් ඇති වෙන සඳහා කියන එකයි අදහස්. එතකොට අපි ධම්මපදයේ පළවෙනි දක්වා තියෙන වාක්‍යය. මේ විදිහට මනෝ විඥාන චිත්ත කියන කර්යයන් කියනවා. මේවා මේ ජය මොකද්ද අර මොකද්ද 17ක් තියෙන්නේ. මොනවද ඒවට කියන්නේ චිත්තක්ෂණ. චිත්තක්ෂණ කියන කතාව ඔය අභිධර්මයේ කියන දේවල් වෙනවා භාවනාවෙන් අත්දකින්නට පුළුවන් කතාවකුත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ කිසිදෙනෙක් දේශනා කළත් නෑ අත්දැකීම් දේශනා කළේ අවුරුදු 7ක් බුදුරජාණන් අවුරුදු 7ක් ගියාට පස්සෙයි ඒ දක්වා එවැනි කතාවක් කවදාවත් දේශනා කළේ නෑ අභිධර්මයේ දේශනා කරන දිව්‍ය ලෝකයට වැඩම මාසුගන් දිව්‍ය ලෝකයේදී අත්දැකීම් දේශනා කළ බවත් පස්සෙන් දැක්කන ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අවුරුදු 7න් පස්සේ අවුරුදු පුච්චල ජීවත් වෙනවා 80 වෙනකන් ජීවත් වෙනවා තමන් ඒ දක්වාම කවදාවත් දන්නේ මනුෂ්‍ය ලෝකයේදී ප්‍රකාශ කර තැනක් තියෙනවා කියලා අපට අහන්නට දැනගන්නට තැනක් නෑ හැකියාවක් නෑ ඒක දේශනා කරන්නේ නැති බව තමයි තේරෙන්නේ. එසේ තමයි චිත්තක්ෂණ කතාව මේ අබලම් පොතල තියෙනවා උත්පාද පිටේ භංග වශයෙන් කොටස් තුනකට බෙදලා. ඒ කියන්නේ සිතක් ඉස්සල්ලාම ඇති වෙන අවස්ථාව උත්පාද අවස්ථාව. ඒක සිත ඇතිලා පවතින අවස්ථාව උත්පාද පිටේ අවස්ථාව පවතින ස්ථාවර වශයෙන් ඒ කියන්නේ එක දිගින් දිගට පවතින. ඊළඟට භංග නැති වෙනවා. මෙන්න මේ විදිහට උත්පාද පිටේ භංග කියලා එක සිතක්. එක සිතක් කියන්නේ මේ කාලය මනින්නට බැරි කරන්නේ ඉතා සුළු කාල පරිච්ඡේදයක්. අපි නෝ මයික්‍රෝ සෙකන්ඩ් කියලා අපි කියනවා. තත්ත්වයකින් ලක්ෂයෙන් දසලක්ෂයකින් වාගේ එකක් වාගේ එකක් කියන. ඒ වාගේ එකක් ඔය චිත්තක්ෂණ කියන කතාව. ඉතාම සුළු කාලයක්. මේ කාලවල 17ක් චිත්තක්ෂණ 17ක් මේ උපදීනේ උපදීනේ තත්ත්වේ පවතිනවා කියලා කියනවා. කියන්නේ සිතක් උපදින අවස්ථාවේදී ඒ චිත්තක්ෂණ 17ක කාලයක් ඒ උපදීනේ ක්‍රියාදාමයේ පවතිනවා. නැත්නම් උපදීනේ ක්‍රියාදාමයේ අවශ්‍ය කාලයේ චිත්තක්ෂණ 17ක්. එතකොට ඉපදුණු සිත පවතින චිත්තක්ෂණ 17ක් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ පැවතුණු සිත නැති වෙන්න චිත්තක්ෂණ 17ක් ගත වෙනවා කියලා දක්වනවා. එතකොට චිත්තක්ෂණ 51ක් තිබෙනවා. මේ චිත්තක්ෂණ 51 රූපේ කායු කාලය කියලා දක්වලා තිබෙනවා. ඒ කියන්නේ රූපයක් චිත්තක්ෂණ 51ක කාලයක් තුළ පවතිනවා කියන. මේකෙන් අදහස් කරන්නේ රූප කලාප හැම මොහොතම ඇති ඇති නැති නැති යන. මේ රූප කලාපයක් ඇති වෙලා පවතින කාලය කාලය චිත්තක්ෂණ ඇතිවෙන්න කඩන කාලය චිත්තක්ෂණ 17යි පවතින කාලය චිත්තක්ෂණ එතකොට තව 1000ක් නැති වෙන්න චිත්තක්ෂණ 17ක් එතකොට රූපයක පවරන චිත්තක්ෂණ 51ක් තියෙනවායි කියලා දක්වලා තිබෙනවා. එතකොට සිතේ තියෙන මේ උපාදිතේ අවස්ථාවලට චිත්තක්ෂණ 51 කතාව කියන එක වැරදියි. රූපයේ තියෙන උපාදිතී අවස්ථා උපාදිතී භංග කියන අවස්ථා තුනට ඔය අභිධර්මයේ චිත්ත වේදීන උගන්වනකොට ඔය චිත්ත තුනක් කුල තියෙන හැම වෙලාවෙම උගන්වනවා. උපාදිතී භංග කියන අවස්ථා තුන රූප ගැන කතා කරනකොට ඒක කියන එක හරි කියලා හිතුවා. අර චිත්ත ගැන කතා කරනකොට මේ 51 කතාව කියන එක වැරදි. මොකද හේතුව උත්පාද අවස්ථාව, තිති අවස්ථාව, භංග අවස්ථාව කියලා චිත්ත ගැන කියනකොට කියන්නේ තුනයි. අදහසක් කියන්නට බෑ. එතකොට අපි තමයි චක්කු විඥාන සිතක් පහළ වෙනකොට අභිධර්ම පොතේ තියෙනවා චිත්ත වීති කියලා එකක්. චිත්ත වීති පෙළක් කියන එක චිත්ත වීති කියන එක. ඒකෙන් භවංග භවංග චලන භවංග උපච්ඡේදය ඊළඟට චක්කු විඥාන සම්පටිච්ඡන සංකේලන වොත්තපන ඊළඟට ජවන ජවන ජවන ජවන ජවන ජවන ජවන කියලා හතක්. සදාලම්බන චුති කියලා මම චිත්‍රයේදී උගන්වනවා. ඒක ඉතින් කවදාවත් අත්දැකීම් නැති නම් කතාවක් නෙවෙයි. නමුත් එහෙම උගන්වනවා. මෙන්න මේ විදිහටයි ඉතින් මේ චක්කුඥානෙ පහළ වෙනකොට රූපයක් දකිනකොට ඔය චිත්ත වීති රෝසයක් දැක්කට පස්සේ තමයි අපි රූපය දකින්නේ කියන්නේ. ඒතකොට භවාංගය, භවාංගයේ චලනය, සැලවීම, භවාංග උපච්ඡේදේ භවාංග නැති වෙනවා. ඊළඟට චක්ක විඥානේ තියෙනවා. චක්ක විඥානේ උපාද අවස්ථාවක්, චිත්‍ය අවස්ථාවක්, ගංග අවස්ථාවක් තියෙනවා. ඊළඟට චක්කුඥානය ආවට පස්සේ ඒක පිළිගන්නා සිතක් ඇති වෙනවලු. චක්කු සම්පටිච්ඡන. ඒ පිළිගන්නා සිත දකින ලද රූපය පිළිගන්නවා විශේෂයෙන්. ඒකටයි චක්කු සම්පත. ඒකේ තියෙන උත්පාද අවස්ථාවට ඇති අවස්ථාවක් බංගවයි. ඊළඟට ඒක තීරණය කරන සංතීර්ණය කියන්නේ කියන්නේ මේකමල එකක් කියලා තීරණය කරන එකයි සංතීර්ණය. ඒකට චක්කු විඥාන, චක්කු සම්පටිච්ඡන, සම්පටිච්ඡන, චක්කු සංතීර්ණ. චක්කු සංතීර්ණ සිතේ ඒ වගේම මේ උත්පාද තිති බංග කියලා චිත්තක් ලක්ෂණ තුනක් තියෙනවා. ඊළඟට වත්ත සම්පදිතන් සම්පීර්ණ වත්තපණ ඒක හැමෙටම නිගමණයකට බැලලා තියෙන තීරණය කරපු එක ස්ථාවර වශයෙන් වශයෙන් අවස්ථාව වත්තපණ තමයි ස්ථාවර පවතින අවස්ථාව. ඒකෙත් වගේම තියෙන තුනක් උත්පාද තිති මංග අවස්ථා තුන. ඊළඟට ජවනසිත තියෙනනේ හතක් සාමාන්‍ය ස්වරූපයෙන් ජවනසිත හතයි සමාන අවස්ථාවල ජවනසිත පාවතයි තවදුරු අවස්ථාව පිළිබඳව දැක්කම දැක්කත් නෙවෙයි නොදැක්කත් මේ වගේ තවදුරු අවස්ථා ජවනසිත පහ පහක් වාගේ තියෙනවා. ඒ මරණ අවස්ථාවේ ජවන සිත් පහක් වාගේ ඉන්න පුළුවන්. ආදි වශයෙන් මේ විවිධ ප්‍රභේද තියෙනවා. සාමාන්‍යයෙන් ජවන සිත් හතක් ඇති වෙලා කියලා කියනවා. ඒ ජවන සිත් හතේ පළවෙනි ජවනේ උත්පාද චිති බංග කියලා දවස් තුනයි. දෙවෙනි ජවනේ ඒ වගේ තුනයි. තුන්වෙනි හතරවෙනි පස්වෙනි ආයෙනි හත්වෙනි ජවනේ ඒ වගේ උත්පාද චිති බංග කියලා ඒ අවස්ථා චිත්තක්ෂණ තුන තුන තුන තුන යන එකටම තියෙන බව දක්වා තියෙනවා. ඊට පස්සේ තියෙන සිතක් බවංගෙන් පස්සේ මේ ජවනෙන් පස්සේ සදාලම්බන චුති ඒ බවා ගවණයට අරමුණු දෙම අර ගවණයට යවනසිතට අරමුණු දේ අරමුණු වෙච්ච දේම එල්බගෙන හිතක් ඇති වෙනවා ඊට පස්සේ ඒක චුත වෙනවා මේ විදිහට චිත්ත වීතියක් උගන්වනවා චිත්ත වීතිය වල ඔය කියන උත්පාද තෙති භංග කියන සෑම සිතකටම උත්පාද අවස්ථාවක් තියෙනවා තෙති අවස්ථාවක් තියෙනවා භංග අවස්ථාවක් තියෙනවා කියන කතාව කියනවා එතකොට ඒක චිත්තක්ෂණයක් තුළ මේ අවස්ථා තුනක් තිබෙනවා මෙන්න මේ අවස්ථා රාහතන් රූපයක තියෙනව පහළ වෙනකොට රූපේ පවතිනකොට රූපයෙන් තියෙන රූප කලාපයක් පවතිනකොට තවත් චිත්තසන 17ක් තියෙනවා රූප කලාපයක් නිරුත් වෙනකොට තවත් චිත්තසන 17ක් තියෙනවා කියලා රූපයක තියෙන චිත්තක්ෂණ ආයකාලය 51ක් කියලා දක්වලා තිනවා ඒකෝද සිතක තියෙන චිත්තක්ෂණ ආයකාලය 51ක් කියන කතාව නෙවෙයි නිවැරදි සත්‍ය කතාව චිත්ත එක සිතක චිත්තක්ෂණ එක එක දෙකින් උත්පාද එකක් පිටි එකක් බංග එකක් ගැනීම තියෙනවා කියන කතාව කියනවා නම් සම්බන්ධ වලට ඒක නිවැරදි එසේ විය යුතුයි පොත්වල තිබෙන මට සමාජ අමතක වීම තියෙන 51ක් කියලා කියන්නටත් ඇති. මම අභිධර්මයේ අල්ලන්න ගැටෙන්නේ නැහැ. ඔකට කිසිම අගයක් නැති ප්‍රායෝගික ප්‍රායෝගික භාවයක් නැති. මට නම් කිසිම වටිනාකමක් නැති ධර්මයක්. ඒ නිසා ඒවා අපි අල්ලන්නේ නැති. ඒ නිසා ඒවා වැඩි මතකයේ සිටින්නේ මොකද මේ මතක කරගන්න ඕන එකමක් නිසා. ඒකේ යම් නිවැරදි කිරීමක් තියෙනවා නම් පොතකින් බලන මේ එක නිවැරදි කරලා තියෙන්නේ අපි වැරදි දෙයක් නිවැරදි කියලා කියන්නේ නැහැ. වැරදියක් වැරදි කියලා ගන්න කියන්නේත් නෑ. අපිට වැරදි දෙයක් මේක නිවැරදි කියලා පෙන්වන්න යන්නේත් නෑ. ඒකයි අපි කියන්නේ. ඒ විදිහට පොතකින් බලන්න පොතකින් බැලුවාට පස්සේ චිත්තක්ෂණ වල ස්වરૂපය දකින්න පුළුවන්. අර ඒ තමයි චන්දේමන හඳුන් දීලා තියෙනවා. අභිධර්ම මාර්ගය කියලා කොටස් සරල විශේෂය සරල විදියට ඒක කියලා තියෙන්නේ. ඒ තරම් අමාරු නෑ පොත කියවන්න. ඒ පොතේ මේ කියපු කරුණු සමහර විට තියෙන පුළුවන් කියලා බලන්න. එතකොට ඒ විදිහට ඒ චිත්තක්ෂණ කතාවක් තේරුම් ගන්න. මේ චිත්තක්ෂණ කතාව වලින් අපි තේරුම් ගත යුතු වන්නේ මොකක්ද? ඒක ඒකේ නීමක් කියලා නෑ අපි දැන් මේ නීමා කියන කතාව. ඒ චෙත්තස්න කතාවෙන් අපි තේරුම් ගත යුතු වන්නේ මේ රූපය නිරන්තරයෙන්ම වෙනස් වෙන නිසා අනිත්‍යයට යනවා මේ සිත නිරන්තරයෙන්ම වෙනස් වෙන චානිත්‍යයට යනවා ඒක. අපි චක්කුඥාන සිත් පරම්පරාවක් ගත්තොත් චක්කුඥාන සිත් ඇති වුණා පැවතුණා නැති නැච්චරයි. සම්පූ සම්පටිච්ඡන් සිත ඊළඟට ඇති වුණා පැවතුණා නැති වුණා. ඊළඟට සම්පටිච්ඡන් වර්තමන සිත ඇති වුණා පැවතුණා නැති වුණා. ජවන සිත පළවෙනි සිත ඇති වුණා නැති වුණා පැවතුණා නැති වුණා දෙවෙනි සිත ඇති වුණා පැවතුණා නැති වුණා. මේ විදිහට කියනවා හැම සිතක්ම ඇති ඇති පැවති පැවති පැවති නැති යනවා මේවා සම්පතනයක් ගානේ දිනිපිදී යන නිසා මේ ඔක්කොම අනිත්‍ය ධර්ම. මේ අනිත්‍ය ධර්ම නම් මේවා කිසිසේත්ම ආත්ම වශයෙන් ගැනීමට සුදුසු නැහැ. සදාකාලික වශයෙන් ගැනීමට සුදුසු නැහැ. ඉච්ඡා ධර්මයේ දුර අරමුණු වශයෙන් ගැනීම කිසිසේත්ම යොමු වන්නේ නැහැ. මේ ඔක්කොම අනිත්‍යද යන බව මේ අවබෝධය තුළින් තරමද්දලට තීරණය කරගන්නේ. ඒ ගැනව චිත්තසන කතා ඉගෙන ගැනීමෙන් ගත යුතු අර්ථය ඒකයි මේවා සෑම ක්ෂණයක් ගානේ නැති ඇති නැති යන නැති යන ඒක නිසා මේ ඔක්කොම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ. ඒක තේරුම් ගන්නවා නම් මේ චිත්තසන කතාවෙන් අපි යම් කිසි ප්‍රයෝජනයක් ගන්නවා නැත්නම් වෙන කිසිම දෙයක් නැහැ. එතන මේ විදිහට සිතේ ස්වરૂපය සිතේ අවස්ථා තුනක්. එතකොට සිත උපදින ආකාරය මේ විදිහට සිත කුසල් හෝ අකුසල භාවයට පරිවර්තන ආකාරය මේ සිත හේතුන් නිසා පහළවන පළදම්ම නිසා මේ සිත කිසිසේත් මාත්ම වශයෙන් ගැනීමට නොහැකි බව මේ සිත නිරන්තරයෙන්ම අනිත්‍යයට ගොස් නිරුද්ධ වී යන බව දැනගත යුතුයි ඒදී ඒක සිත දැනගන්න තෝරන සිතේ සංදේ දැනගන්න තෝරන සිතේ නිරෝධය දැනගන්න තෝරන සිතේ නිරෝධගාමී ප්‍රතිපදාව දැනගන්න තෝරන සිත ඒ විදිහට දැන් දැනගත්තාට පස්සේ ඇතිවීමේ හේතුන් නැති වෙනකොට සිත නැති යන ආකාරය දැනගන්න පුළුවන්. ඒකට චිත්ත නිරෝධගාමී ප්‍රතිපදාව කියන්නේ අන්තිසාරණේ ආර්ය අෂ්ටාංග මාර්ගය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා දිට්ඨිය කියන අංග තුන විශේෂයෙන් මේ සඳහන් උපකාර වෙනවා. මේ විදිහට මේදී වේදකන චතුරාර්ය සත්‍ය ධර්මයන් මත කරගන්නට පුළුවන් වෙනට ඕනේ. මත කරගෙන මේ සිතේ ස්වરૂපයේ දැස හොඳට සිත සමාධියෙන් යුතුව බලලා ඒ සමාධිමත් සිතින් ඉඳ කරගෙන මේ සිත වහවහම වහවහ බිනි බිනි අනිත්‍ය යන ආකාරයෙන් බලබලා සිටින්. එයින් බලබලා සිටිනකොට මේවා ඔක්කොම අනිත්‍ය යනවා නම් බිනි බිනි යනවා නම් මේ කිසි තැනක ආත්මයක් වශයෙන් ගන්නද මම වගේ කියලා ගන්නද කිසිවක් නැහැ නේද? අර සිතට සිතේ වේගාගේ සිතේ චිත්තක්ෂණ තුනක් නම් චිත්තක්ෂණ 50ක් පවතිනවා කියනඳු ඒ රූප ඒ ආකාරයෙන් සම්මන්ත්‍රණයට පැවතිලා හරි සිතට වඩා ටික වේලාවක් පැවතිලා සම්පූර්ණයෙන් නිදෙනවා එහෙමනම් රූපත් මේ ආකාරයෙන් අනිත්‍යද යනවා නාමයක් මෙලෙසින් අනිත්‍යද යනවා මේ නාම රූප මේ ආකාරයෙන් නිරන්තරයෙන් නැති නැති යනකොට මේදී කිසියෙම ගන්නට ආත්ම වශයෙන් මම වගේ තැන් ගන්නට කිසිවක් ශේෂවන්නේ නැහැ කියන කතාව තේරුම් ගත යුතුයි එහෙම කරගත්තාම තමයි භවනානි යම් කිසි ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. ඔය චිත්තසන චිත්ත වේටි කතා කරනකොට අපි දැන් පොතේ තියෙන තව කාරණාවක් කියලා දවන සිත් හතෙන් පළවෙනි දවන් සිතේ தත්ත්වය කුසලරි අකුසලරි தත්ත්වය මේ ජීවිතයේදී පළ දෙන එකක් කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මේ ජීවිතයේදී ඒක පළ දුන්නේ නැත්නම් ඒ පළවෙනි දවන් සිතේ සූත්‍රත්වය නැති යන. ඒ කියන්නේ බාහිරින් දවන් සිතින් ලැබුණා නම් යම් කිසි කුසල සත්‍යයක් හරි අකුසල සත්‍යයක් හරි ඒක මේ ජීවිතයේදී පළ පළ දෙන්නට පුළුවන් පළ දුන්නේ නැත්නම් ඒක අහොසි යනවා. ඊළඟට හත් වෙනි සිතේන ගමන ගමන හතෙන් හත් වෙනි එක තියෙන මේ හත් වෙනි ගමන සිත කුසල අකුසල දෙකෙන් කවරක් කරේ ඒක දෙවන භවයේදී කියන්නේ මේ ආත්මෙන් මැරලා ඊළඟ ආත්මෙ ඉපදුනාම ඒ දෙවන භවයේදී පළදෙන්නට පුළුවන් ඒ පළදුනේ නැත්තම් ඒ හත්ෙන් ජවන් සිතත් අහෝසි යනවා කියලා දක්වනවා. එතකොට අහෝසි කර්ම වශයෙන් පළවෙනි ජවන් සිතත් හත්ෙන් ජවන් සිතක් දක්වනවා. අහෝසි කර්ම අහෝසි යනවා පළදුන්නේ. ඉතින් මැද තියෙන ජවන් සිත පහ මේ සංසාරයේ වශයෙන් තාක්කල් කවදා හෝ දවසකදී පළ දෙන්නට පුළුවන් කතාව දක්වනවා ධර්ම පොතල. එතකොට මේ මැද ජවන් පහ තමයි තාක්ක බල ජවන්තාව වශයෙන් දක්වන්නේ. මේ විදිහට ඒ කරුණු දෙයින් ගන්න. එතකොට ඒවා පස්යෙන් සිට එළවෙනවා මේ දමන සිද්ධිය වල මේවා සම්පතිචයන සම්පූර්ණයේ කියා හිතේසා කටයුතු කරනවට වඩා ඉතාමත් සුදුසුන්නේ බුදුහාමුදුරුවෝ කියපු ආකාරයට දක්ුණ්ඩ පරිච්ඡේදෝපේතු උපනිදක් විඥාන ආදී වශයෙන් දැක්වූ පරිදි මේ කන තියෙනවා කන ශබ්දේ තියෙනවා වැදුනා සෝත විඥානේ පහළ වුණා නාසය තියෙනවා ගඳ සෝත වැදුනා නිර්වාණ විඥානය තුන නැහැ තියෙනවා රූපේ වැදුනා චක්ක විඥානය තියෙනවා මේ ආකාරයෙන් මේ විඥානය තියෙනවා මේ හේතු නිසා මේ හේතු නැති විඥානය නැති වෙනවා මේ ඔක්කොම අනිත්‍ය මේ ඔක්කොම නිරුද්ධ වී යන ධර්ම කියලා දකින්න එක තමයි ඉතාමත් අවශ්‍ය වන්නේ. නිරුද්ධ වී යන ධර්ම. ඒකට මේ විඥානයේ නිරුද්ධ වීම දකින්න පුළුවන්කම තියෙන්නේ සම්පූර්ණ විඥානයේ නිරුද්ධ වීම රහතු කෙනෙක් වෙනවා පාන අවස්ථාවේදී පමණයි. ඒෙන් පෙර කවදාවත් විඥානයේ නිරෝධයක් සම්පූර්ණ නිරෝධයක් අත්දකින්න පුළුවන්කමක් නැහැ. ඒකට ඒ මේ අපි නිදී නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියන තැන්වල තියෙන විඥාන කතාවෙන් ගත්තේ නැහැ. ඒවා මේක වඩා ඉතා ගැඹුරු කතා. ඒක ඒ තරම් මේ දේශනාවට ඇතුළත් වෙන්න සුදුසු නැති නිසා. ඉතින් අපි අර මීට ප්‍රථමයෙන් කරපු විඥානයේ පිළිබඳ කැසට් පදිය නැවත අහලා බලන්න. එකට අහලා තේරෙන්නේ නැත්නම් තව තවත් අහලා බලන්න. මේක ටිකක් ගැඹුරු දේශනාවක්. අයවට පස්සේ ටිකක් ඕක තේරුම් ගන්නට බලන්න. හොඳයි එහෙනම් කල්පනා කරන මේ විදිහට දාණය කියන දුන්න බුද්ධ පූජා දවසට මේ අහපු නිසා විඥානය පිළිබඳ මේ විදිහට ඒ අහපු කරුණට උත්තර දෙමින් මේ දේශනාව පිළිපැත් කළා. ඒ ආකාරයෙන් ඒ ආකාරයෙන් කුසලපත් කරගත්තා. ඒ කුසල සත්‍ය මේ ඇයට ඒ කාන්ත වශයෙන්ම නිවන සම්සෙන්න මේ කුසල සත්‍ය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සභාවන දෙවියන්ට පින් දෙන්න ඒ සඳහා ආකාශත් හරි කියන පාඩේ ගැන ආකාශචාරි බුම්මච්ඡා දේවානාග මෛත්‍රිකා පින්නන් තමන් මොදිතා ජන දසන සාසන ආකාශචාරි බුම්මච්ඡා දේවානාග පින්නන් තමන් මොදිතා ජන දසන දේශන ආකාශචාරි බුම්මච්ඡා දේවානාග මෛත්‍රිකා පින්නන් තමන් මොදිතා ජන දසන බම්බවන්ති තාතනේ ගනිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසෝක්‍ය වාණියතු සබ්බ දුක්ඛා පංචතෝ මේ කරපසල සත්‍යමේ ගෙමිනෝ යප්පසං සේවා පරිවාර්ථ සම්පන්තේවා වචනේ පරිදි නිවනිශන සිංගම් මේ කුසල හේතු වස්නා වේවා අභිවාදන ශීලස්ස නිතං වද්ධා පචායිනි චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්‍ති සම්බ සංගති නියෝච ප්‍රවිභා සම්පත්‍ති නිතාතේ සමිඤ්ඤතෝ සුගතේ අනිවාසලදී වාක්‍යය